ධර්මානුශාසනා සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ. අද මේ උතුම් මොහොත සුපින්තුනි අද ධර්මාශාසනාවේ මාත්‍රිකාවී ඇත්තේ ගුණවතුන්ට දොස් පැවරීම මේ අත්භවයේදීම විපාක දැකිය හැකි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 කිප්පමේව නිගච්ඡති වේදනං පරුසං ඥානින් ශරීරස්ස ච වේදනං ගරුකං වාපියා බාදං චිත්තක්කේ පංව පාපුනේ රාජතෝ ආ උපස්සග්ගං අබ්බක්කානං වදාරුණං පරික්ඛයන් වඥාතිනං භෝගානං වපබංගුරං අතවස්ස අගාරාණී අග්ගිඩාති පාවකෝ කායස්ස බේදා දුප්පඤ්ඤෝ නිරයං සූපපජ්ජති සාදු සාදු සාදු වාසනාවන්ත පින්වත්නි අද මම මාත්‍රිකා වශයෙන් තබා ගත්තේ අපේ ලෞතුන මේ ගාථා ධර්මය සඳහන් වන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති ධම්මපද පාළියේ දණ්ඩ වර්ගයට අයත් හත්වන ගාථා පද්ධතියයි පින්වත්නි මම අද මාතෘකා කරන්නට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේදී භික්ෂූන් වහන්සේට දේශනා කරන ලද ගාථා හතරක්. මෙම ගාථා හතර දේශනා කරන්නට හේතුව වුණේ මහා මුගලන් මහරහතන් වහන්සේ මුල් කරගෙනයි. එක් දවසක් අන්තොටුවෝ අන්තොටුවෝ කියලා සඳහන් කරන්නේ නක්න තීර්ථකයෝ එහෙමත් නැත්නම් නක්න ශ්‍රවණයෝ ශ්‍රමණයෝ මේ අය හැමදෙනාම එකතු පාදා වෙලා ඔවුනොවුන් සාකච්ඡා කළා ඇවැත්නි කුමක් නිසා ශ්‍රමණ ගෞතමයන්ට මහත් වූ ලාභ සත්කාර උපදිනවා සම්මාන ලැබෙනවා මේකට හේතුව කුමක්ද කියලා නක්න ශ්‍රමණයෝ සාකච්ඡා කළා. ඔවුනොවුන් සාකච්ඡා කරනකොට කතා කරනකොට ඔවුනොවුන් අතරින් ඇති වූ ප්‍රශ්නය තමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මෞද්ගල්‍යාන නම් ශ්‍රාවකයෙක් ඉන්නවා. මෞද්ගල්‍යාන නම් ශ්‍රාවකයා කියලා කිව්වේ මහා මුගලන් මහරහතන් වහන්සේටයි. මේ මෞද්ගල්‍යාන නම් වූ මේ ශ්‍රාවකයා දෙව්ලොවට වැඩම කරනවා. දෙව්ලොව ඉපදිලා ඉන්න අයගෙන් ඔබ මේ මේ ආත්ම භව ලබා ගැනීමට හේතු වූ කාරණා වූ පින කුසලය කුමක්ද කියලා ඔවුනොවුන්ගෙන් විමසනවා තොරතුරු දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබූ දිව්‍ය ආත්ම ඒ ඒ තොරතුරු මෞද්ගල්‍යාන ශ්‍රාවකයාණන් වහන්සේට කියනවා ඒ වගේම මේ මෞද්ගල්‍යාන නම් වූ ශ්‍රාවකයන් වහන්සේ නිරයටත් යනවා නිරයටත් ගිහිල්ලා වැඩම කරලා ඒ ඒ අයගෙන් තොරතුරු අහලා ඒ දුක් විඳින අය කුමන කුමන අකුසල කර්ම කරලා ඉපත්ති ලැබුවද කියලා දැනගෙන මහා මුගලන් තෙරුන් වහන්සේ මහජනතාවට බණ දේශනා කරනවා දිව්‍ය ලෝකයේ සැප විඳින ආකාරයත් නිරයට ගොස් දුක් විඳින ආකාරයත් පිළිබඳව මිනිසුන්ට කියනවා. මෙන්න මේ නිසා මිනිස්සු මහ ජනතාව ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට මහත් වූසේ ලාභ සත්කාර සම්මාන ලබා දෙනවා. මේ කියන මෞද්ගල්‍යාන නම් ශ්‍රාවකයාගේ ජීවිතය තොර කළොත් මරලා දැම්මොත් විනාශ කළොත් ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර නැති වෙලා යනවා. ඒ ලාභ සත්කාර සියල්ලක් අපට එනවා කියලා මේ නක්න තීර්ථකයෝ නක්න ශ්‍රමණයෝ එදා රජගහනුවරට වෙලා සාකච්ඡා කළා. මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට මුගලන් තෙරුන් වහන්සේ මරා දමන්නට කතිකා කරගෙන කතා කරගෙන ඔවුනොවුන් කහවණු දහසක් එකතු කළා. කහවණු දහසක් එකතු කරලා ගහලයන්ට ගහලයෝ කියලා සඳහන් කළේ ස්වරුන්ට දීලා මුගලන් මහරහතන් වහන්සේ මරා දමන්නට ඒ සොරුන්ට පැවරුවා. කවුද සොරුන්ට පැවරුවේ? නග්න වූ තීර්ථකයෝයි. සොරු ධන ලෝභයෙන් මුදල් වලට ඇති ලෝභය නිසා එය පිළිගෙන මුගලන් තෙරුන් වහන්සේ මරා දමන්නට සිතාගත්තා. එහෙම සිතාගත් මේ අල්ලස් ගත්ත, ධනෙ ලබා ගත්ත, කහවණු දහසක් ලබා ගත්ත හොරු කණ්ඩායම. එක් දවසක් මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටින ගල් එන වට කළා. මේ කරුණ මුගලන් තෙරුන් වහන්සේ දැනගත්තා. මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ ශක්තිය යොදලා ඉද්දි ප්‍රාතිහාර්ය දක්වන මුන්වහන්සේ එදා මොකද කළේ යතුරු සිදුරෙන් නික්මුණ වැඩම කළා හොරුන්ට අහුුනේ නැහැ මාසයක් ගත වුණා ධනෙ ලබාගත් අර හොරු කණ්ඩායම දෙවන වතාවටත් තවත් දවසක ගල් ලෙන වට කළා. මුගලන් තෙරණුවෝ එදත් මේ බව දැනගෙන වහල මුදුනෙන් මුදුන් යටලීය ළඟින් අහසට නැගිලා වැඩම කළා හොරුන්ට අහු වුණේ නැහැ. දැන් මාස දෙකක් ගත වුණා. නක්න වූ අන්‍ය තීර්ථකයෝ නක්න වූ ශ්‍රමණයෝ අර හොරුන්ගෙන් විමසනවා අපෙන් කහවණු දහසක් අරගෙන මාස දෙකක් ගත වුණා තවමත් අපේ කාර්යය ඉටු කළේ නැහැ. සොරු කණ්ඩායම තුන්වැනි මාසයේත් නැවතත් මුගලන් තෙරුන් වහන්සේ වැඩ සිටින ගල්ගේ වට කළා. එදා දැනගත්ත මුගලන් හාමුදුරුවෝ. නමුත් එදා පැන යන්නට එයින් බැහැර වෙලා යන්නට සිටුවේ නැහැ. Taman තේරුම් ගත්තා. පෙර Taman කළ අකුසල කර්මයක් බවත් මේ අකුසල කර්මයෙන් සැඟවි සිටීමට කහටව කාටවත් පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට වුවත් සැඟවි සිටින්නට බෑ. තමන් කළ කර්මයට මූණ දෙන්නට සිදු වෙනවා. එහෙම කරුණු කාරණා දැනගත් මුගලන් තෙරුන් වහන්සේ එදා සොරුන්ට අසු වුණා. සොරු ගල්ගේ වට කරගෙන මුගලන් තෙරුන් වහන්සේ අල්ලාගෙන මහත් වූසේ කරදර කළා. යමගුරු වලින් ඒ කියන්නේ යකඩ පොළ වලින් තලා පෙලා මුගලන් තෙරුන් වහන්සේගේ සිරුර ඇට කඩා බිඳ දැම්ම පොඩි කළා මුන්වහන්සේ මැරුණයි කියලා හිතලා මුගලන් හාමුදුරුව හොරු කණ්ඩායම මුගලන් මහරහතන් වහන්සේව කැලේට දමලා යන්න ගියා වනලැහැබට වනලැහැබට දමාගිය මුගලන් තෙරුන් වහන්සේ ධ්‍යාන බලයෙන් ශරීරය ස්ථීර කොට තර කොට සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ හවුණු වීම සඳහා රජගහ නුවරට වැඩම කළා වැඩියා බුදුරජාණන් වහන්සේට වැඳ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම පිරිනුවම් පාන්නෙමි දන්වා සිටියා. බුදුරජාණන් වහන්සේ ඔබ පිරිනුවම් පාන්නට සූදානම් වෙන වෙලාව මුගලන් හාමුදුරුවෝ දෙනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම දැන් පිරිනුවම් පාන්නට සූදානම් වෙන වෙලාවයි බුදුරජාණන් වහන්සේ විමසනවා කොහෙද පිරිනුවම් පාන්නේ? මුගලන් තෙරණුව උත්තර දෙන්නේ ස්වාමීනි භාගවත් බුදුරජාණන් වහන්ස මම මෙතෙක් කල වැඩ සිටි කලුගල් ලෙනෙහිම පිරිනුවම් පානවා. බුදුරජාණන් වහන්සේ මුගලන් එසේනම් මට බණ ටිකක් කියන්න ඔබ වන්නේකෝ දකින්නට ලැබෙන අවසාන අවස්ථාව ආයමින් මත්තට දැකීමක් ලැබෙන්නේ මුගලන් තෙරුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට බණ දේශනා කළා. නානාවිද ඉද්දි ප්‍රාතිහාර්ය දැක්වුවා. බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට පළමුව වැඩ සිටපු ගල්ලෙනටම වැඩියා. එහිදී පිරිනුවම් පෑවා. වාසනාවන්ත පින්වත්නි. මේ කාලේ රට පාලනය කළේ අජාසත් රජතුමයි. අජාසත් රජතුමාට දැනගන්නට ලැබුණා මුගලන් තෙරුන් වහන්සේට කරදරයක් කළා හොරු විසින් කියලා. ඒ නිසා අජාසත් රජතුමා තරපුරුෂයන් යෙදෙව්වා. මුගලන් තෙරුන් වහන්සේ මැරු අය සොයන්නට. ගහලයන් සොරු එක් දවසක් රාබණ තැනට ගිහිල්ලා මේ පිරිස රාබොන්නට ගත්තා. ඔවුනොවුන් රාබීලා මත්තුණයින් පස්සේ පොඩි ළමයි රැලක් වගේ රණ්ඩු වෙන්නට වුණා. එක්කෙනෙකුගේ රාකෝපයකට එක හොරෙක් ගැසුවා. රාකෝපයේ බිම වැටුණා. ඒ අතර කලහය පටන් ගත්තා. පොඩි ළමයි වගේම ඔවුනොවුන් එදා මුගලන් තෙරුන් වහන්සේ මරපු ආකාරය කියන්නට පටන් ගත්තා. ඔබ නේද පළමුවෙන්ම මුගලන් තෙරුන්ට යකඩ පොල්ලකින් පහර ගැහුවේ ගැසුවේ මමද උඹ නේද ඉස්සෙල්ලාම ගැසුවේ මෙන්න මේ ආකාරයට ඔවුනොවුන් රණ්ඩු වුණා දැනගත්තා මේ අවස්ථාවේ අජාසත් රජතුමා තරපුරුෂයන් යොදවලා තිබුණේ තරපුරුෂයන් ඒ ස්ථානයේදී මේ හුරු කණ්ඩායම අල්ලගෙන රජතුමාට දැක්ුවා. රජතුමා කරුණාකාරණා විමසලා නඩුව විමසලා මේ සොරුන් සියලු දෙනාම වලක් අප්පවලා ඒ සොරු සියලු දෙනාම ඒ වලට දාලා ඒ උඩින් පිදුරු දමලා ඒ හොරු කණ්ඩායමට ජින්දර තියන්නට ගිනි දැමීමට නියම කළා. ඒ ගින්දර ඇවුලුනායින් පස්සේ ඒ හොරු කණ්ඩායම නැවතත් ගොඩට අරගෙන වෑය වලින් ඔය ලී රහින ආයුධයක්නේ වෑය. ඒ වෑය වලින් මේ හොරු කණ්ඩායම පෙති පෙති කොට කැබලි කැබලි වලට කපලා දැම්මා. හොරු කණ්ඩායමට දඬුවම ලබා දුන්නා. මෙන්න මේ කාරණය පිළිබඳ එදා රජගහනුවර ධම්සභා මණ්ඩපයේට රැස්ුණ භික්ෂුන් වහන්සේ සාකච්ඡා කළා. මුගලන් තෙරුන් වහන්සේ උන්වහන්සේට නුසුදුසු මරණයකට පත් වුණා. උන්වහන්සේ නුසුදුසු අපවත් වීමකට පත්ුණයි කියලා භික්ෂුන් වහන්සේ සාකච්ඡා කළා කතා කළා අන්න ඒ අවස්ථාවේ තමයි එකී මරණය පෙර කළ අකුසල කර්මයක විපාකයක් තමයි කියලා එතනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ පිරිස දන් සභා මණ්ඩපයට කැඳවලා මම මුලින් මාතෘකා කළ ගාථා කීපය එදා රජගහ නුවරදී වේල්වනාරාමේදී බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට දේශනා කළා. පින්වත්නි යෝ දණ්ඩේන අදණ්ඩේසු අප්පදුට්ඨේසු දුස්සති දසඤ්ඤ මඤ්ඤතරං තානං කිප්පමේව නිගච්ඡති මේ ගාතාව pāli ගාතාවේ සිංහල තේරුම යෝ යමෙක් අදණ්ඩේසු දඬුවමට නොනිසි වූ දඬුවම් දීමට යෝග්‍ය නො වූ අප්ප දුට්ටේසු ද්වේෂ නොකල උතුමන් කෙරෙහි දණ්ඩේන දඬුවමින් කවුරු හෝ කෙනෙක් දුස්සති අපරාධයක් කරයිද ඔහු දසන්නං දසබැදෑරුම් වූ දුක්ඛ හේතුයෙන් දසබැදෑරුම් වූ දුක් හේතු අතුරෙන් අඤ්‍යතරං තානං එක්තරා දුකකට පැමිණ කිප්පං ඒව වහාම නිගච්ඡති දුකකට පැමිණෙනවා මොකද්ද මෙයින් සඳහන් කළේ යම් කිසි කෙනෙක් දඬුවමට නුසුදුසු කිසියෙකු වරදක් නොකල කිසිම කෙනෙකුට වරදක් නොකල ඊටාම හොඳින් කටයුතු කරන යම් උතුමෙකුට නැත්නම් උතුමන්ට අපරාධයක් කළා නම් ඒ තැනත්තා දසබැදෑරුම් කරුණ වලින් එකකට පැමිණ දුක් විඳිනවයි කියලා ගාථාවෙන් පැහැදිලි කරනවා. පින්වත්නි වේදනං පරුසං ඥානින් ශරීරස්සච වේදනං ගරුකං වාපි ආබාධං චිත්තක්ඛේ පංව පාපුනේ මේ ගාථාවේ පදගත අර්ථයට සිත යොමු කරන්න පරුසං කියලා කිව්වේ රළු වූ පරුස වූ වේදනං ශාරීරික වේදනාවකට දානින් ධන හානියකට ශරීරස්ස වේදනං ශරීරය බෙදීම් ආදියකට එහෙම නැත්නම් ශරීරයේ ભેදයකට කැඩීමකට බිඳීමකට අපි නැවත ගරුකං ආබාධං වා බලවත් රෝගයකට චිත්තක්කේපං වා උල්මාදයකට පාපුනේ පැමිණෙනවා මේ පදගත අර්ථය අනුව කල්පනා කරලා බලනකොට පින්වත්නි යම් කිසි කෙනෙක් අර වගේ සීලවන්ත ගුණවන්ත කරුණාවන්ත උතුමෙකුට යම් කරදරයක් අපරාධයක් කළා නම් ඒ පුජ්‍යලයා තනත්තා අත්වා බිනීම් ආදියකට පැමිණෙනවා. එහෙම නැත්නම් ශීර්ෂ රෝග ආදියෙන් උපන් දරුණු වද වේදනා ශරීරය වේදනාවකටපත් වෙනවා. එහෙමත් නැත්නම් ධන හානියකටපත් වෙනවා. එහෙමත් නැත්නම් ඔළුව පැලීම් ආදී සිරුර බිඳීමකට කැඩීමකට වැටීමකට පැලීමකට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. කාසස්වාසාදී රෝග, දරුණු හදවත් රෝග ආදී රෝගයකට පත් වෙනවා. එපමණක් නෙවෙයි. ඒ තනත්තා අමනුෂ්‍ය දෝෂවලට යකුන් වැසීම් ආදියට ඒ වගේම පිට කිපීමෙන් වන ඕල්මාදයකට හෝ පිස්සු වැටීමකටපත් වෙනවා. පින්වත්නි රාජතෝවා උපස්සග්ගං අබ්බක්කානං වදාරුණං පරික්කයන් ව ඥාතිනං භෝගානං පබංගුරං ඊළඟ ගාතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාජතෝ රජ්ජුරුවන්ගෙන් වන උපස්සග්ගං වා උවදුරකට පත් වෙනවා දාරුණං දරුණු වූ අබ්බක්ඛානංව අභ්‍යාඛ්‍යානයකට අභ්‍යාඛ්‍යානය කියලා කිව්වේ කිසියම් දෝෂාරෝපණයකට පත් වෙනවා ඒ විතරක් නෙවෙයි ඥාතිනම් නෑයන්ගේ හිතවතුන්ගේ පරික්කයන් වා විනාශයකට එපමණක් නෙවෙයි භෝගානං භෝගයන්ගේ පබංගුරං වා විනාශයකට පැමිණෙනවා එහෙම සඳහන් කළේ කුමක්ද රජුගෙන් වන උවදුරකට හෝ තෝ අසවල් තැන සොරකම් කළා එහෙම නැත්නම් ඔබ අසවල් තැන මම් පැහැරුවා. මෙන්න මේ ආදී වශයෙන් නුදුටු නොකී නොකල දය පිළිබඳ බොරු දෝෂනා දෝෂාරෝපණයකට ලක්වන්නට ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. තමාට පිහිට විහිමට සිටින නෑයන්ගේ හිතවතුන්ගේ මිත්‍රයන්ගේ පිරිහීමකටත්පත් වෙන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම භෞතික සම්පත් විනාශයකට පැමිණීමට ඉඩ තිබෙනවායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හතරවන ගාතාව බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අත වස්ස අගාරාණි අග්ගී දහති පාවකෝ කායස්ස ભેදා දුප්පඤ්ඤෝ නිරයං සෝපපජ්ජති පදගත අර්ථය නැත්නම් pāli වචනවල තේරුම තම අතවා නැතහොත් අස්ස ඔහුගේ අගාරාණී ගෙවල් ඔහුගේ කියලා කිව්වේ අර දරුණු ආබාධයකට නැත්නම් දරුණු කටයුත්තකට දඬුවමකට යොමු කළ පුජ්‍යලයා සිල්වතුන්ට ගුණවතුන්ට කරුණාවතුන්ට නිස්කාරණේ යමක් කියනවා නම් දඬුවමක් කරනවා නම් අන්න ඒ තැනත්තා ගේ ගෙවල් අගාරානි ගෙවල් පාවකෝ පාවක නම් වූ අග්ගි ගින්න අග්ගි කියලා කියන්නේ ගින්නට දහති ගිනි ගන්නවා සෝ දුප්පඤ්ඤෝ ඒ මෝඩ තැනැත්තා කායස්ස බේදා මරණින් මතු නිරයන් කියලා කිව්වේ නරකයටනේ. uppajjati පැමිණේ. පැමිණෙනවා. එසේත් නැතහොත් ඔහුගේ ගෙවල් ගිනි ගන්නවා. ඒ අනුවණයා මෙලවදීම මෙකී විපත් 10න් අපි විපත් 10ක් සඳහන් කළා මේ ગાථා හතර මුල් කරගෙන ඒ විපත් 10න් එකකට පැමිණෙනවා ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ මරණයෙන් පස්සේ ඔහු අපාගතය වෙනවා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා දේශනා කරනවා මේ ගාථා ධර්ම විස්තර කරන තැන විස්තර වෙනවා මුගලන් තෙරුන්ගේ අතීත කතාව මේ විදියට සොරුන් විසින් ගහලා ශරීර ඇට තලලා සුණු සහල් පමණ කුඩු කරලා මැරුණයි කියලා වන ලැහැබකට හොරු විසි කරලා ගියේ මොන හේතුවක්ද පින්වත්නි බරණැස් නුවර එක් කුල පුත්‍රයෙක් වී කැටීම, දර ගැනීම, දර පැලීම, බත් පිසීම ආදී කටයුතු කරමින් මව්පියන්ව කුදුමහත් කටයුතු කරමින් අම්මා තාත්තා දෙන්නා ඊටාම හොඳින් රැකගත්තා බලාගත්තා මේ තරුණයා මව්පියෝ මේ තරුණයා විඳින දුක දිහා බලලා මෙහෙම කියනවා. පුතේ නුඹට මේ වැඩ තනියෙන් කළ කරන්න බැහැ කළ නොහැකි. ඔබ ඒ නිසා පීඩාවටපත් වෙනවා. හරදරයටපත් වෙනවා. ඒ නිසා නුඹට ළමික්සියක ගෙනත් දෙනවයි කියලා. ළමික්සියක් ගැහැණු ළමේ ගෙනත් දෙන්න අම්මා යෝජනා කරනවා තාත්තා යෝජනා කරනවා එවල මේ තරුණයා කියා සිටින්නේ අම්මේ තාත්තේ ඔබ දෙපළට සැලකීම මට බරක් නැහැ ඔබ දෙපළට උපස්ථාන කරමින් මම කටයුතු කරන්නම් මට ගැහණියෙකුගෙන් වැඩක් නැහැයි කියලා අර තරුණයා උත්තර දුන්නා එහෙම වුණත් අම්මා තාත්තා කෙනෙක් තමාගේ දරුවට තමාගේ දියණියට පුරුෂයෙකුත් තමාගේ පුතාට තරුණියකුත් ගෙනත් දෙන්නට හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම කල්පනා කරනවා. මේ තරුණයාගේ අම්මා තාත්තා දෙන්නත් කල්පනා කරලා තරුණියක් ගෙනවුත් පුතුට සරණ පාවලා දුන්නා පින්වත්නි. ටික දවසක් මව්පියන්ට බොහොම හොඳට සැලකුවා. බොහොම හොඳට සැලකුවා. නමුත් ටික කාලයක් ගත වෙනකොට මේ අම්මා තාත්තත් එක්ක මේ කාන්තාවට ඇසුරු කරන්න බැරුව ගියා. ප්‍රශ්න හදාගත්තා, අඬදබරයක් හදාගත්තා. තම ස්වාම පුරුෂයා නැත්තම් මේ තරුණයා වැඩට ගියයින් පස්සේ ඔහුගේ මව්පියන් එක්ක අඩදබර ඇති කරගත්තා. ඒ විතරක් නෙවෙයි වැඩ ඇරිලා එනකොට තම ස්වාමි පුරුෂයාට කෑ ගහනවා. කෑ ගහලා කියනවා මේ කාන්තාව නැත්තම් බිරිඳ ඔහේගේ මව්පියන් හා එකට ඉන්න බෑ. ඒ නිසා මොකක් හරි කරන්න මාව මෙතනින් පිටමං කරන්න ওই විදිහට ස්වාමි පුරුෂයට කිව්වා බයි ස්වාමි පුරුෂයා ගානකටවත් ගණන් ගත්තේ නැහැ. Tamanට නෑසුනාසේ හිටියා. හැබැයි මේ කරුණ විසඳුනේ නැහැ. එන්න එන්නම වැඩි වුණා ප්‍රශ්නය. මේ තරුණයාගේ බිරිඳ නැත්තම් අර අම්මා තාත්තා ගෙනාපු තරුණිය තවත් දවසක මොකද කළේ? තමා විසින්ම තරුණිය විසින්ම ගේ පුරාම සෙන්සොටු මුත්‍රා වගුරුවල දමලා ස්වාමි පුරුෂයා පැමිණි වහාම බලන්න මේ අම්මත් තාත්තත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද ඔබේ මව්පියන් මොනතරම් වැරදිද මගෙන් මේ පලිගණ්ඩනේද හදන්නේ මෙන්න මේ විදිහට තම ස්වාමි පුරුෂයාට පෙන්නුවා කියා සිටියා. ස්වාමි පුරුෂයාට කළ යුතු දෙයක් නැහැ පින්වත්නි. කල්පනා කළා මේකට විසඳුමක්. එහෙම විසඳුමක් කල්පනා කරපු ස්වාමි පුරුෂයා නැත්තම් මේ තරුණයා තමන්ගේ අම්මා තාත්තට කතා කරලා නෑදෑයෝ බලන්නට යන්න ඕනේ. අපි නෑදෑයෝ බලන්නට යමුයි අම්මට තාත්තට යෝජනා කරමින් කරත්තයක නංගගෙන මහ කැලයක් මැදින් ගමන් කරනවා තාත්තට කියනවා මේ නාස්ලණුව අල්ලගන්න මේ ගොනුන් යන පසුපස ඔබ කරත්තයෙන් ගමන් කරන්න අම්මත් එක්ක හබයි තාත්තේ අම්මේ මේ කැලේ මැද්දේ සොරු සිටිනවා මෙන්න මෙහෙම කියලා කරත්තෙන් බැහැලා යන තරුණයා පුතා උගුර යටින් මොරගා කෑ ගහන හඬක් නිකන් හොරු කෑ ගහන ශබ්දයක් අර අඳ අම්මා තාත්තා දෙන්නට ඇහෙන්නට සැලැස්සුවා බලන්න මොන තරම් කරුණාවක් අම්මා තාත්තට තියෙනවද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණාංග අම්මා ගාව තාත්තා ගාව තියෙනවා ඒ නිසා මේ දෙපළ කතා කරලා කියනවා පුතේ අපි දැන් හොඳටම වයසයි. නුඹ තාම තරුණයි. ඒ නිසා හොරුන්ට අහුවෙන්න එපා ජීවිතය කෙරවල කරගන්න එපා. ඔබ දිවි රැකගන්න ඔබ අපව දාලා යන්නයි කියලා. අම්මා තාත්තා කිව්වා. මේ කියන විට මේ තම පුතා අර හොරු විදිහටම කටයුතු කරමින් තමන් වදපු අම්මා තාත්තා දෙන්නා පොල්ලක් අරන් ගහලා ඇට පොඩි කරලා මරලා කැලයට වීසි කරලා දැම්මා. මේ තරුණයා අර සොරු ආව න්‍යාවක්ම දක්වමින් සොරුමයි මේ කලේ කියලා මව්පියන්ට අඟවමින් තමයි මේ දේ කරලා මලකුණු කැලයට දැම්මේ. මුගලන් තෙරුන් වහන්සේ පෙර ආත්මයක කළ කර්මය තමයි මෙන්න මේ දේ. ඒ නිසාම බලන්න කොතනක හිටියත් අහසේ හිටියත් පොළවේ හිටියත් ගල් පරුවතක ගල් ලෙනක හිටියත් පාප කර්මයෙන් බේරෙන්න විදියක් නැහැ පින්වත්නි. ඒවා පරිස්සම් වෙදෙනවා විපාක දෙනවා. මුගලන් තෙරුන් වහන්සේ මේ පාප කර්මයේ කොට ඒ තරුණ ආත්ම භාවයේදී නොඑක් ආත්ම ගණනක් දුක් වින්දා නරකෙහි උපන්නා මෙන්න මේ විදියට දිගින් දිගටම ඇවිල්ලා මේ ආත්මයේදී ඒ ආකාරයෙන්ම මරණයටපත් උනායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. තමන් කළ කර්මයට අනුව ඒ අනුරුවට අනුවම තමන් කළ කියපු ආකාරයටම මරණයටපත් වුණු බව මේ දේශනාවේ පැහැදිලි වෙනවා. පින්වත්නි යම් සීලවන්ත ගුණවන්ත කෙනෙකුට යම් අපරාධයක් කළොත් මේ ගාථා වලින් ප්‍රකාශුණු කරුණු 10 මේ ආත්මයේදීම විපාක විඳින්නට සිදු වෙනවයි කියලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ. පින්වත්නි විපත්ති 10 හැටියට දක්වන්නේ යම් කිසි කෙනෙක් සීලවන්ත ගුණවන්ත කෙනෙකුට යම් අපරාධයක් කළොත් මොනවද සිද්ධ වෙන කරුණු මේ පළවෙනි ගාථාවේ සඳහන් කරන්නේ යෝ දණ්ඩේන අදණ්ඩේසු යම් කෙනෙක් දඬුවමට නුසුදුසු දඬුවම් කිරීමට යෝග්‍ය නොවු ඒ වගේම අනුන්ට द्वेष නොකරන වැඩකටයුතු කරන මම මුලින් මතක් කළා වගේම බොහොම සීලවන්ත බොහොම ගුණවන්ත බොහොම කරුණාවන්ත කෙනෙක්. අපි සඳහන් කරන්නේ එහෙම කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, එහෙම කෙනෙක් තමයි පසේ බුදුරජාණන් වහන්සේලා. එහෙම කෙනෙක් තමයි මහරහතන් වහන්සේලා. එහෙම අය තමයි ආර්ය මහා සංඝ රත්නය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රාවකයෝ කියලා කිව්වේ පින්වත්නි භික්ෂු භික්ෂුණී මෙහෙණින් වහන්සේලා උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස තමන්ටවත් අනුන්ටවත් නපුරක් කරන්නේ නැහැ. ඒ වගේම තමන්ටත් අනුන්ටත් මෛත්‍රී සහගතව තමයි කටයුතු කරන්නේ. අන්න ඒ වගේ ගුණවන්ත කරුණාවන්ත කෙනෙකුට යම්කිසි කෙනෙක් මනෝ දණ්ඩ, කාය දණ්ඩ, වාග් දණ්ඩ. ඒ කිව්වේ සිතෙන් සිතයි නම් යමක් නපුරා. ඒ වගේම කාය දණ්ඩ ඒ පුජ්‍යලයා නැත්තම් ඒ ඒ උතුමන්ට යමක් නරක සිතින් කරයි නම් හෝ වාග් දණ්ඩ අර වගේ උතුමන්ට යමක් කියයි නම් ඒ තැනත්තාට ඒ මෝඩ තැනැත්තාට අතීතය පිළිබඳ වර්තමානය පිළිබඳ අනාගතය පිළිබඳ කරුණු කාරණා දැන ගැනීමට තරම් ඥානයක් නැති ඒ අඥානය අඥාන කිව්වේ මෝඩ තැනැත්තා විපත්ති 10කට පැමිණෙනවා හොඳට මතක තියාගන්න අද බණහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ ශාලාවේ ඉන්න ඔබත් රටවැසියත් ලෝකවැසියත් සවන් දෙන කිසිම කෙනෙකුට හානියක් කරන්නට සිතන්න එපා. විනාශයක් කරන්න එපා. දඩුවමක් කරන්න එපා. නරකක් අහිතක් හිතන්න එපා. එහෙම හිතුවොත් බැරි වෙලාවත් ඒක Tamanටම විපාක වශයෙන් එනවා. ඒ කරුණු 10 තමයි මතක තියාගන්න දරුණු කායික මානසික වේදනාවලට පත් වෙනවා ගුණවතුන්ට අපහාස කළාම දඬුවමක් කළාම නරකක් සිදු කළාම සිතපුවාම Tamanට ඒ වගේම ධනහානි සිද්ධ වෙනවා සිරුර ශරීරයේ බිඳීම් කැඩීම් වලට පත් වෙනවා දරුණු රෝගාබාධ වලට පත් වෙනවා ඒ වගේම උමතුව පිස්සු පුජ්‍යලයක් බවට පත් වෙනවා එච්චරක් නෙවෙයි රජුන්ගෙන් වන උවදුරු. ඒ වගේම බොරු දෝෂාරෝපණ වලට ලක් වෙනවා. ඥාතීන්ගේ හිතවතුන්ගේ විනාශය ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි වස්තු විනාශය. ඒ වගේම Tamanගේ ගෙවල් දොරවල් ගිනිපත් වෙනවා, ගින්දර ගන්නවා. ඒ මේ 10 පමණක් නෙවෙයි මරණයෙන් පස්සේ ඔහු අපායගාමී වෙනවා දසන්න මඤ්ඤතරන්තානං කිප්ප මේවනි ගච්ඡති දසවිද දුක් හේතුයෙන් එක්තරා දුකකට පැමිණලා මරණයටපත් වෙනවා පින්වත්නි එනිසා ඔබ යම්කිසි ගුණවන්ත කරුණාවන්ත ඥානවන්ත සීලවන්ත කෙනෙකුට දඩුවමක් කරන්නට සිතන්නට එපා ඒ වගේම ඒ පිළිබඳ හිතලා ඒ පිළිබඳ කරලා ඒ පිළිබඳ කියලා ඔබ දුකටපත් වෙන්නට එපයි කියන එකයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්වත්නි, ඔබේ කයත්, මනසත්, වචනයත් තවත් ඉදිරි කරා හිතත්, කයත්, වචනයත් සංවර කරගෙන මේ ලොව ඊටාම හොඳින් ගත කරලා, පරලෝකේ ඊටාම හොඳින් ගත කරලා, දෙව් මිනිස් සැප කරවල උතුම් වූ නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ලෝක සාසනං තිලං රක්칸තු ධම්ම දේශනං තිලං රක්칸තු තේ මං සදා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන සහ පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද උතුරාවල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනාම සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්තුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන් විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා